අර දැන් මේ ගැටලුවක් ගැන ලියලා තියෙනවා දැන් සමහර ඒවා දෙයක් ඒවා කියනවා කියනකොට නම් වෙනස් ඒවා කියනවා බලන්න මෙන්න මෙහෙම පළවෙනි පාඩේදී කියලා තියෙන්නේ ටිබෙට් නායක දලයි ලාමතුමා ප්‍රකාශවා දැනට භාවනාව හොඳට ඇත්තේ බුරුමේ තුල බව ඒ ලංකාව තුල හොඳ දහම් දැනුමක් ඇති අතර කායිකාන්තයේ විනය හොඳින් නැති බව මේ මේ ටිබෙට් නායක දලයි ලාමතුමා ප්‍රවතුනා දැනට භාවනා හොඳට ඇත්තේ බුරුම තුල බුරුමේ තුලම. මේක එක ශ්‍රී ලංකාව තුල හොඳ දහම් දැනුමක් ඇති අතර තායිලන්තයේ විනය හොඳින් නැති බව. මෙහි සත්‍යයක් තිබේ. මේකෙන් ටිබෙට් ලාමතුමා කියලා තියෙන එකේ හොඳින් භාවනා තියෙනවා කියලා ඒගොල්ලෝ ළඟ තියෙන. ටිබෙට් රටේ තියෙනවා කියනවා නම් හොඳයි. මේ භාවනාවට වැඩි නඹුරුවක් තියෙන ටිබෙට් වල. හැබැයි භාවනාවේ ප්‍රශ්නයක් තියෙනවා. මේ කියලා තියෙන්නේ මේ සංශෝධනයක් එක්ක විපස්සනා පැත්ත බුරුමේ තියනවා කියන එක ඇත්ත. බුරුම භාවනාව විපස්සනා පැත්ත වෙන්නේ. ලංකාව තුළ දහම් දැනුමක් තියනවා කියන එක ඇත්ත. ඉතින් ඒක ඔයගොල්ලෝම මේ ප්‍රධානම කියනවා. අමුතේ යන්නේ නැහැ කට්ටි එක දුන්නාම දැනගත්තගේ දැනුම විතරයි වෙනකොට අත්දැකීමක් නැහැ. තේරුණාද ඔකදී? තාම කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දිහානම ඇති. එතන මේ හිනා දලයිලාම හිනා වෙනවා කියලා දැනගන්න මේ ලංකාව. ඒක වර්ණනා කරනවා නෙමෙයි. තේරුණා නේද? දලයිලාම හිනා වෙනවා. ඒ තායිලන්තයේ විනය හොඳින් නැති බව. ඒකත් තායිලන්තයේ මේ දලයිලම hina වෙන විදිය. මේ භාවනාව හොඳට පුරුදු කරන්නේ පිළිපොත. තේරෙන්නේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ විදර්ශනා භාවනාව වල කියන ඒගොල්ලන්ගේ වර්ෂා තියෙන එක හැමෝම පුරුදු වෙන එකක් නෙවෙයි. විදර්ශනා භාවනාව ආත්ම 10ක් විතර ඉපදිච්ච ඒ රටට සේවය කරපු මහා ප්‍රබල රාමාවරු විතරක් කරන දේ. අනික කරන්නේ වෙන භාවනාවක්. මේක මේක ඇත්තටම ව්‍යංගාර්ථ කතාවක් මේ දලයි ලාම තුන අපිට ඉන්නවා මේ වෙන ගන්න තියෙන අර්ථය විතරයි මේ hina වෙන විදිය hina වෙනවා කියන්නේ එයා දන්නවා නිකම්ම නිකම් දැනුමෝස්සේ යන රට ලංකාව බොරුවට විනය අරගහගෙන ඉන්න රටාව. තායිලන්තේ බුරුමිනා යමක් වෙනවා. ඔක තමයි කාරණා. නින්දදී නීවරණ යටපත් වේ. සිහින දැකීම යන නීවරණ මසුනිමත්ද. නින්දදී නීවරණ විතරක් නෙවෙයි සියලු මානසික ධර්ම යටපත් වෙනවා. සිහින දැකීම කියන්නේ නීවරණක් නෙවෙයි. නීවරණ නැති නීවරණ නැති මනෝමය ස්වરૂපයකට මනස් ධාතයකට අහු වීම. සීන කියන්නේ. භාවනා කරන විට සිත නොයෙක් අරමුණ වලට ඇදී යාම නවත්තා ගන්න කෙසේද? මෙහෙම නවත්තා ගන්න කියලා මොකක් කියලා නැහැ කවුරුත්. කියනවා. කාටද එහෙම ඕනාවක් තියෙන්නේ කියලා ඉතන බලන්න. දැන් මේක බුදුහාමුදුරන්ට නම් ඕනේ නැහැ. බුදුහාමුදුරන්ට ඕනේ ඒ ඒ වගේ හිතන්නත් වර භාවනා අරමුණේ ඉන්නේ. එතකොට ඒක ඒක කෙරෙන්නේ කෙරෙන්නවද නැද්ද කියලා තීරණය කරනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. සතර සම්‍යක් ප්‍රධානයේ තියද නැද්ද කියන එක තමයි. කාට හරි ඕන නම් මේ එක අරමුණක ඉන්න වෙන මොකක් කරන්න එපා බෙහෙත් බොන්න එපා පූජා කියන්න එපා වෙන වෙන නාටක නටන්න එපා සතර සම්ප්‍රදාන වීර්යය දැනගන්න ඉගෙන ගන්න ඕනේ එතකොට මේක ප්‍රශ්නේ කියන්නේ මේ ප්‍රශ්නේ දැන් විසඳුම තමයි අර සතර සම්ප්‍රදාන වීර්යය නෑ කියන්නේ ඒක ලැබුණාට පස්සේ මෙහෙම ප්‍රශ්නයක් ඉතුරු වෙනවා ඒක තමයි මේ දැනගන්න ඕනේ මේකත් මේකත් වැදගත් වෙනවා. හතර සක්මන් භාවනාව කරන අවස්ථාවේදී දෙයක් හසුරුවා ගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි කර දෙන මේ ඉල්ලා සිටිමු. ඒ ඇත්තටම ඔයගොල්ලෝ දැන් ගෙදර වුණත් නිදහසේ සක්මන් කරන්න පුළුවන් නම් පාරක නෙවෙයි නම් ඉන්නේ. තව සමාජයේ වෙන අය නැත්නම්. ඔයගොල්ලෝ අත් දෙක එක්කව කරගන්න ඉස්සරහම හෝ පිටිපස්සේ. මොකද අත් දෙක වැනෙනවා. එහෙම නැතුව දැන් පාරේ විදිහට යන්නේක එක් කරලා. හොඳ නැහැ නේ ආධාර සම්බන්ධ නැහැ. එතකොට එවැනි තැනකදී අත හෙල වුණා වෙන්නේ අපිට අත හෙල වෙනකොට ඒකට අතට අවධානය යනවා. ගමන අපහසු වෙයි. එතකොට මේ වගේ තියෙන නිසා අපි අර නිවසේ වුහුම වෙන වෙලාවේදී සාමාන්‍ය විදියට අත් දෙක බැඳලා තියාගන්න පාරේ යනකොට ටිකක් කල එහෙම පුරුදුනාට පස්සේ අර අත හෙල වුණා. ඒ හෙලගෙන අත කවදාවත් යන්නේ නැතුව පාදවලට යන්න තරමට හදාගන්න පුළුවන් මේ. සාමාන්‍ය සක්මන් මළුවක කරන්නේ නම් අනිවාර්යයෙන්ම අත් දෙක බැඳගන්න එක තමයි වඩා එළවෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. ඒක තමාගේ උත්සාහයෙන් තියෙන ඉරියව්වක් නොවෙන්න ඕන. ඒ කියන්නේ අත් දෙක පහළට එල්ලෙන්නත් ඕනේ. ශරීරයෙන් වෙන වෙන වෙනම වෙන්නේ නැති වෙන්නත් ඕනේ. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් ඒකට හේතු කරගෙන පිටිපස්සට يعني කොන්ද පැත්තෙන් බඳ ගන්නත් පුළුවන්. ඉදිරියට බැලගන්නත් පුළුවන්. ඒක කොහොම වුණත් ගැටලුවක් නෑ. ඔව් සතර හදිපත්තානේ වඩන ගමන් ආංශය කරන එක වැරදි නෑනේ. අපි හඳුනන්නේ මේ ගැන පැහැදිලි කරගන්න. වැරදි නෑ. සතර හදිපත්තානේ නැතුව ආංශය කරක් කරන්නේ. තේරුණා නේද? සතරාතිපට්ඨානය වඩන ගමන් ආමිෂය කරක් වැරදි නෑ. සතරාතිපට්ඨානය වඩන ගමන් ආමිෂය නොකරොත් වැරදි. තේරුණානේ? සතරාතිපට්ඨානය නැතුව ආමිෂයක් නැතුව හිතුව හොඳටම වැරදි. ඔබ තමයි දාන්න. ඒතර වැරදි කියන්න බෑ. මෙන්න මේ වැරද්ද කරන්න බෑ. ආමිෂයෙන් නිවන් දකින්නවා කියන අදහසින් සතරාතිපට්ඨානය කරන්නේ කරා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන එක නෙමෙයි. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ අදහසක් යාළඟට තියෙනවා. දැන් වැරද්ද හඳුනගන්න. මොකද්ද වැරද්ද? ආමිෂය කරන එකද වැරදි? නෑ. සතරාගපට්ඨාන කරන එකද වැරදි? නෑ. ওই දෙකම නොකරනවා නම් සම්පූර්ණ වැරදි. ආමිෂය විතරක් කරනවා නම් ටිකක් හොඳයි. තේරුණානේ? නමුත් ආමිෂයක් කරනවා කරාතිපට්ඨානයක් කරනවා. එයාගේ අදහස කියන්නේ ආමිෂයෙන් තමයි නිවන් දකින්නේ සතිපට්ඨානෙ විහිළුවට කරන තෙල්ලම. අන්න යා මිත්‍යාද. එහෙනම් ඇයි හේතුව? එයාට වැහිලා දෙනවා මාර්ගය. ඒ මාර්ගයට බුදුහාමුදුරුවෝ කියන්නේ අරති. අරති නැමැති මාර්ගය. අර්ථය කියන්නේ අදි කුසලයට අකමැති. අදි කුසලයට අකමැති කියම මාරයක් පැහැදිලිවම වෙන්නේ මාරයක් කියලා කියනවා. ඒ මාරය ක්‍රියාත්මක වෙන අයට සසස් වටන්නේ වැඩිවට වැඩක් නෑ. මේ අනු අහකින් එක් මාරයක් නෙවෙයි තමන්ගේ මනසෙන් හැදෙන මාරයක්. අදි කුසලයට අකමැති කියන්නේ බුදුහාමුදුරුවෝ මේ කුසල් වර්ගීකරණය කරලා තියෙනවා. ආමිෂයට වැඩිය කුසලෙන් ඉහළයි ප්‍රතිපත්තිය. ඒක උදාහරණයක් විදිහට පූජාවට ඉහළයි දානය. දැන් ආමිෂයේ දෙකක් තියෙනවා. පූජාව එකක් දානය. පූජාවේ තියෙන වන්දනාව. දානයේ තියෙන දීම අතහැරීම. ඒගොල්ලෝ හැමදාම දැනගෙන මේක කොට වරද්දගෙන කෑනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා කවුරු හරි ආමඳුර කෙනෙකුට වැයන් දන්නවා. දැන් මමත් හවස ඔයගොල්ලන්ට කියනවා යම ගාතාවක්. මොකද ඒ ගාතාව? <coughs> ඈ? අභිවාදන සීලිස මුත්තන් වන්දනා පිටායින. චක්කාරෝ ධම්මන වඩ්ඩಂತಿ. මොනවද? ආයස වර්ණ සැප බල ප්‍රඥා ඔන්න වන්දනාවෙන් ආටවැන්දක් ලැබෙන අවංකාරසිය. ඒ බුදුහාඳුරට වැන්දා බුදුහාඳුර කියන මේ කාය ලැබෙන. ආයත වර්ණ සැප බල බල ප්‍රඥානේ. එහෙනම් වැඳලා ප්‍රඥාව ලැබෙනවා නම් මෙහෙම ලැබෙන්න ඕන මොනවා නේද? ඔය කොටන්න කලින්. ඇයි ඔය කොච්චර වන්දනවා? එහෙම හරි. නම ඔයගොල්ලන්ට ඕමනේ ඉන්නේ උන් හින්දාද මම දන්නේ බෝ වෙලා කියනවා මල් හින්දාද ගලොකුයි අරකට හානියක් කරනවා කියන්නේ. තේරුණා නේද? දැන් බලන්න ධර්මයේ කියන්නේ කිය. වැන්දොත් ලැබෙන්නේ මොකද්ද? ආයත වර්ණ කැප බල හතරයි. චත්තාරෝ ධම්ම වර්ධන. දැන් දුන්නොත් ලැබෙන්නේ මොනවද? දැන් මොනවාක්ද දන් දීලා මනහම ඇතින් දානානිසංස දන්නවනේ. ආමිෂයේ තියෙන වර්ග දෙකයි. එකක් වන්දනා අනික දානය. වන්දනාව එකක් අනික දානය. පූජාව කියන්නේ වන්දනාව. දානය ලැබෙන්නේ මොනවද? ඕකම් පටන් ගන්නවා. ආයස වර්ණ සැප බල ප්‍රඥා. එකක් වැඩි එහෙනම් කොයි කොයි තින්කමද වැඩි? හොඳ. වන්දනාවට වැඩි ඉතලයි. එහෙනම් ඔන්න වර්ගීකරණේ පහළටම යටින්නේ වන්දන. ඔයගොල්ලන් ඉහළම ක්‍රමවලදී නෝක. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරනවා. තේරුණාද? දැන් ඊගාට එනවා ওই දෙකම ආමිෂ. ආමිෂ කියන්නේ මොකද්ද? ආමිෂයෙන් කෙරෙන්නේ සංසාරය. ප්‍රතිපත්තියෙන් කරන්නේ සංසාර විමුක්තියක්. ඊට පස්සේ එනෝනේ නම් ප්‍රතිපත්තිය කියන. ප්‍රතිපත්තියේ තියෙන වර්ග තුනයි. සීල සමාධි ප්‍රඥා. එතකොට ආමිෂයට වැඩිය හුඟා වටිනවා සීලය. ඒකේ ආනිසංස අරපහණි ඊට වැඩි වෙනවා. කොච්චරද කියන්නේ. කෝටියක් සංවර සීලය. දක්වා මේ සීලය කියන්නේ. ඔබලා පංච සීලය බුදුහාමුදුරුවෝ වෙන් කරලා තියෙනවා මෙන්න මෙහෙම <coughs> දානයයි පංචශීලයේ අතර සම්බන්ධය. සාංගික දාන 100ක් නේ සාංගික දාන 100ක් දෙනවාට වැඩිය එක දවසක් පන්සල් රැකීම වල මොන අධි කුසලයේ මොකක්ද? ඔව් සීලයේ අධි කුසලයක් දානයේ තියදෙනවා. ඉතින්නම් දේශනා කරන පංචශීලය ආරක්ෂා කරලා අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩිය වටිනවා එක මොහොතක් මෛත්‍රිය වැඩි. බලන්න උදාහරණ ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙම කියලා දීලා කියන්නේ ඒක නොපිටම යන්නේ. තේරෙනවද? වහහහ යන්නේ රාර කට්ටි පස්සේ. අහලා පාඩම් කරනවා. විභාග කියලා පාස් වෙලා විභාග කියලා සහතිකත් කරගෙන ඒකේම රස්සාව උත් කරනවා. මොකද බුද්ධ ධර්මයේ තේරුම් කරන්නේ අපි ඕනෝන තමයි. දැන් ඒ විදිහට බැලුවාම එතකොට මොහොතක් මෛත්‍රී වඩනවා කියන්නේ මොකක්ද සමානයි. මේ මොහොතක් මෛත්‍රී වඩනවා කියන්නේ සියලුවත් සියලුවත් වේලා හිතනවා නෙමෙයි. මේ භාවනා මෛත්‍රී භාවනා වඩලා ඔය නීවරණ යටපත් කරගත්ත මොහොතක් ලැබුණා. ඒක හරියට අවුරුදු 100ක් අංශීල ආරක්ෂා කරාට වැඩිය ඒ මොහොතවත් කාටද බුදුහාමුදුරුවෝ. ඒකට විපස්සනාව කියන කියන්නේ අර මම උදේ මතක් කර විපස්සනාවක් වෙන්න නම් මොහොතක් වෙන්න නම් උපාදාන නැති තැනක් වෙන්න ඕනේ. ඒක ඉතින් වටිනාකම බුදුහාමුදුරුවන්ගේ එහෙම සීමාවකින් කියන්නේ දහසන් ණයෙන් ප්‍රතිමන්ති කියලා කියනවා. හරියට ඒක එනවා. සම්මාදිට්ඨිය ලැබෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ අධිකුස කුසලයේ අධිකුසලය අවකුසලයේ කියන එක වෙන් වෙලා තියෙන්නේ. අධිකුසලයට අකමැති වීම තමයි මෙතන තියෙන්නේ. දැන් යමෙකුට හිතෙනවා නම් පූජාවට පූජාව ලොකුයි විපස්සනා භාවනාව නැත්නම් සුපස්ථානයට වැඩි කියලා. දැන් කොහොම කොතනද මේ හෝමාරෝ තියෙන්නේ? දැන් අවසාන අධිම කුල කුසලයේ බුදුහාමුදුරන්ට විපස්සනාව. ආනිසය කියන්නේ වැඩක් ඇදෙලිකුත් නෙවෙයි බුදුහාමුදුරන්ට. එතකොට ඒ වගේ දෙයක් ආමිෂ පින්කම කාට හරි අධි කුසලයක් වෙනවා නම් විපස්සනාට වැඩිය එයා බෞද්ධයෙක් වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිපදින්නේ නෙවෙයි විශ්වාස කරන්නේ නෙවෙයි. තේරුණානේ? හොඳයි. එහෙම වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන එකට වැඩි එයා මේ දන වෙන මාරු වෙලා. ඉතින් ඒක වෙන්න බැරි දන්නේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෙක් වෙන්න. නමුත් මෙහෙම දෙයක් තියෙනවා මේක දැනගන්න ඕනේ විපස්සනා අපිට හැම වෙලෙම කරන්න බෑ. බැරි හින්දා ඒකට තියෙන සුදුසු දේ මොකක්ද? වාමසේ. එහෙම දැනගෙන කරන්න. පිටත් යෝගේ තියෙනවා. නේද? අරක ලොකු කරගෙන කරන්න එපා. මේ අරක බැරි හින්දා කරනවා කියලා වැරදි ඉඳලා ඊට වැඩිය වඩාත් වැදගත් දේ කරනවා කියලා කියනවා. අපි කරන්නේ එහෙම නෙමෙයි. මේක වැඩක් නෑ මේකයි හරි. කියලා ආමිතේ හරි ඒකයි වටින්නේ. ප්‍රතිපත්ති වැඩක් නැහැ කියලා කරපුවම අර අරති කියන මාරයට අහු වෙනවා. එයාට සංසාර විමුක්තියක් අවදාන ලැබෙන්නේ. ලබා ගන්න බැහැ. ඔව් දැන් මෙහෙම අහනවා ස්වාමීන් වහන්සේ කායानुපස්සනාවේ නව සීවතික භාවනා කොටස් වඩන විට වර්තමානය තුළ සිත පිහිටවනු ලබන්නේ කෙසේද? එහෙම නැතිනම් අනුස්සති භාවනා විදියට වැඩිම තුළ විඥාණයට යථා ස්වභාවයෙන් මෙහෙමයි කියලා පරිඥාඥ ක්‍රමයක්. මේ ගැන පැහැදිලි කර දෙන්න දෙන්න පරිඥාඥ මේක ඉතින් මෙහෙම පැහැදිලි කරන්න වෙන්නේ ඔයගොල්ලෝ දැන් ආනාපානිය වඩපුවා මොකද්ද වෙන්නේ කියලා දැනගත්තාම හරි. ආනා හුස්ම ගැන අවධානයෙන් ඉඳීම තුල මේක මොකක්ද? අතිපට්ඨානයේදී හුස්ම ගැන අවධානයෙන් ඉඳීමම පමණයි. නෑ. ඒක සමත භාවනාව මුලින්. හිත තැම්පත් කරන්න තමයි මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නේ. ඉතින් මලමිනී ගැන මෙනෙහි කරන්නේ හිත තැම්පත් කරන්නේ තමයි. ඉතින් ආනාපාන සතිය සති භාවනාව බලන්න සම 40 සමටහන් වල එකක්. නවසීවත කියන්නේ සම 40 සමටහන් භාවනාව වල නම. ඒක වෙනස තියෙන්නේ නවසීවතක කියන ඒවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සමතක මටහන් තියෙනවා. ධානාපාන සතියක් තියෙනවා. එහෙම වෙන්නේ බලන්න නවසීවතක ගැන විස්තර කරන තැන මේ සතිපට්ඨාන සූත්‍රයේ ඔය මලමිණියා ගැන විස්තරයක් කරලා සතිපට්ඨාන භාවනාව ඇතුළත් වෙන විපස්සනා කොටස තියෙන්නේ ඔයගොල්ලෝ අද ඉගෙන ගන්න එක වගේමයි. මොකද්ද තියෙන්නේ? ඉති අධ්‍යත්තං වා කාය කායන පස්සේ විහෙරති බයිද්ධා වා කාය කායන පස්සේ විහෙරති. ওই ටිකමනේ. දැන් මෙතෙන්දි තියෙන්නේ ඒක. ඒ කියන්නේ මලමිණියක අමතක කරන්න ඒක හිත තැම්පත් කරගන්න කරන උපක්‍රමය. මලමිණියක වර්තමානයක් නැහැ. ඔයගොල්ලෝගේ මිනිහ උනාට අද මැරිලා නැහැ. මේ මෙනෙහි කරන්නේ කවද එකක්ද? අනාගතේ මැරෙන එක. එහෙනම් මෙනෙහි කරන්නේ අතීතයේ දැක්කේ මරණය. ඔක වර්තමානයේ නෙමෙයි. මේක උපක්‍රමයක්. මලමිණිය මෙනෙහි කරන්න කියන්නේ හැබැයි හැමෝටම නෙමෙයි. ඒ පුජ්‍යලයා කවුද කියලා හොයාගන්න ඕනේ. මේ ඕනකට එපාට ඕක කරගෙන යන්න එපා ඕනේ. තේරුණාද මේ භාවනා දුරන් මේකේ ඔක්කොම එක කරා කියලා අර ඩිප්ලෝමා හා ටික ටික දුරා වගේ එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් අපි නම් කියන්නේ රට සමහරතලි සමතාවන්න මම වඩලා තියෙනවා. ඒ වගේ පිස්සෙක් වෙනද? මොන පිස්සුවකටද මේ ආතනිය වඩන්නේ? තේරුණාද? එහෙම එකකටද මේ බුදුහාමුදුරු දේශනා කරේ කියලා දන්නේ නැහැ. හිතේ මේ රට පුරා තියෙන විකෘතිව කරලා පහතික ටික තියාගත්තා වගේ මේකත් වැළුවම හරි කියලා. එහෙම එකක් නැහැ මේක. තේරුණා නේද? මේවා තියෙන්නේ වෙන මූල ධර්මයක්. දැන් මලමී ගැන වඩන්න ඕනේ ඔය ශාරීරිය සුගංගනාවියක් කියලා ඉන්න හිතාගෙන ඉන්න අය වැඩි. එයාට නරන්නේ මම දිව්‍ය ලෝකයෙන් බැස්සේ කියලා දේහවම හිතෙනවා නම් කොච්චර හරි විපස්සනාවකට යන්න බෑ. තේරෙනවද? අන්න එහෙම ඉන්නවා නම් කවුරු හරි මම මැරෙනවා මගේ හැටි මෙහෙමයි කියලා ඉස්සෙල්ලා හිත තැම්පත් කරගන්න උපක්‍රමයක් යොදන්න. ආන්නේ වුණ මලමිණිය ගැන වඩන්න. අසුබේ වඩන්න. නැති අය වඩන්න ඕනේ නැහැ. තේරුණානේ? මේ හිත තැම්පත් කරන්න වඩන්න. චරිත ස්වરૂපය අනුව වෙන්න ඕනේ දෙයක් එදා බුදුහාමුදුරුවෝ එහෙම ඒවා දීලා තියෙනවා විශේෂ වූ චරිතවලට ඒ කියන්නේ මේ වගේ නැතුව ඉඟ ඔයගොල්ලන්ට හරියනවා කියලා හදාගන්න මේපා. දැන් Tamanට තේරෙන විදිහට ධර්මය අනුව හදන්න එපා. මේ මලන්නේ කියන්නේ මෑතකදී කොහොමවත් භාවනා කරන්න නෑ නේද? ලංකාවේත් නේ. ඔච්චර දැන් ලංකාවේ අතීතයේ වැඩිම භාවනා වලින් හොඳම භාවනා උපදේශකවරු පොත්පත් මේ තේරවාදී රටවල් වලින් ඇතිලා තියෙන ලංකාව. නමුත් මලමිනී ගැන ඉන්දියාව තරම් එහෙම දෙයක් ඇවිදින්නේ නැහැ. ඉන්දියාවේදී එන්න හේතුව මේක ඊට වැඩි වෙනසක්. ඉන්දියාවේ බුදුහාමුදුරන් කාර්ය වෙනකොට මේ සත්‍යය මනුෂ්‍යයා කියලා තීරණය කරලා දුන්නේ මහා බ්‍රහ්මයා නේද? ඊශ්වරගේ නිර්මාණය. මේ ශාරීරිය තුල බලපවත්න්නේ මනුස්සත්වයක් නෙවෙයි දේව ආත්මය. දැන් මේ ඉන්නේ ආත්මවාදී කඩලා ඒ වගේ දර්ශන දිවිච්ච අයට මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ අනාත්ම දර්ශනේ හේතුඵල ධර්මයේ ගැළපෙන්නේ නැහැ නේද? ඒ දැඩිව ඉන්න අයට දුයි දීප එක උපක්‍රමයක් තියෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට එහෙම එකක් නැහැ. ඔයගොල්ලන්ගේ පරිණාමයේ ඉඳලා මේ නවීන කොටස් නම් කරනවා. එහෙම නැත්නම් පණිද සෞඛ්‍ය විද්‍යාව විද්‍යාව කියන. ඉතින් ඒ කාලේ මේ මිනිස්සුන්ට මේක ඇතුලේ තියෙන මහා ධර්මයයි ඉන්නේ. ඇතුලේ මහා ඉන්නවත් දන්නේ නැහැ ඒගොල්ලෝ. තේරුණාද? හිතාගෙන ඉන්නේ මේක ඇතුලේ අමුතුම දර්ශනය වෙන එකක්. මරණ හැටි බලන්නේ කපන්න තහනම්. ශරීරය ඇතුළ බලන්න බෑ. එහෙම කරොත් දෙවියන්ට කරන්න මොකක් හරි හානියක්. තවසේ වලලා දාන්න ඕනේ. දැන් එවැනි මතක පිටියට වුණ අරකාවි. ඒ ඒකේට උපක්‍රමයේ දලා. ඊට අමතරව මේක හරියන්නේ අර අධික ලෙස රාගය, රාග චරිත. මේ ශාරීරියම හොඳයි. අන්න එහෙම හිතලා ඒකෙම ජීවත් වෙන්න තමන්ගේ ශරීරයම ආත්මය වෙච්ච ආත්මීය සංකල්පයෙන් ජීවත් වෙන එන්නේ වගේ පිළිසරි ඉතින් ඒක කඩා ගන්න බැරි නම් අර ශනිකව එක දවස් මේක එක මිනිහක් තියෙන එක දවසයි මේ එක දවසෙන් කඩන්න මේ කරමු උපක්‍රම නැත්තම් කොහොමද නෑ එක දවසක් උණු වෙච්ච මම මේ දිහා දෙවෙනි දවසේ බලනකොට මොකක්ද වෙන්නේ දෙවෙනි දවස් දෙකක් උණු වෙච්ච එකක් වෙන්නේ දැන් ඔයගොල්ලෝ වගේ අවුරුදු දෙක තුනක් භාවනා කරන්න කියලා දැන් ඔවා ඉඳපු ඉන්නේ. ඒ තමයි මේක සනිකව කරන උපක්‍රමයක්. ඒ උපක්‍රමයේ කරලා තියෙන්නේ ඒ වගේ චරිත වලට විතරයි. අද ඔයගොල්ලන්ට මේකෙන් වෙනවා නම් ඉතින් ඔය ඔපරේෂන් දැකපු ටිකයි කපලා කොටලා දැකපු ටිකයි දැකපුවම යහපතක් වෙන්නේ. බෑ ඔය යහපත අපහුව දා කන්නාඩියට ගිහින් බලන්න. ලස්සන කරන්නේ. නේද? එහෙමයක් වෙන්නේ නැහැ. දැන් ඉන්නේ මතය, දැන් ඉන්නේ එක, දැන් ඉන්නේ පරිසරය, දැන් ඉන්නේ මානසික රූපය සම්පූර්ණ වෙනවා. එහෙනම් ඒවා ගැළපෙන භාවනා නෙමෙයි කවුරුවා මේව භාවිතා කරන්නේ. දැන් මේ මනමිනිය ගැන ඔය ගාමේ අර නිකන් අලුතෙන් ඉමිටේෂන් වැඩ වගේ ඒවා කරනවා තායිලන්තේ නම් මේක අපහ වෙන්නවා. ඒ වුණාම එතන සාර්ථක භාවනාවක් වෙදින්නේ නැහැ කොහෙවත් වර්තමානයේ. හේතුව ඔය මිනිහ කපන්න ඕනේ අපි පොඩි කාලේ ඉඳලා ළමයි දන්නවා මේ ශරීරය අත්තක තියෙන්නේ මේවයි කියලා. ඒක හරියට. මොක ආයේ බලන්න දෙයක් නෑ. ඒ කාලේ දන්නේ. මේක දෙවියෝ හදපු නිර්මාණයක් කියලා දන්න. ඔන්නේ මතේ කැඩින්න භාවිත කරලා තියෙනවා. ඒක හින්දා එච්චර දුරට මේ වගේ මේ අසුබ වැඩ කරන්න එපා දැන් බලන්න. දැන් මේ කියන්නේ විදර්ශනාවට යනවා නම් කරන්න තියෙන්නේ නිකන් හිත දැන් පච්චර ගත්තා. ඇස් දෙක පියාගෙන ඔයගොල්ලෝ කය කයට අවධානය දීලා ඒ විදිහට ඉස්සරහ. අවසාන විපස්සනාව කියන්නේ ඒ මොහොතේ කයේ සිදුවෙන දේකට අවධානය අල්ල. ඔය මුසුම් සීතල වගේ ඒවා අල්ල ගන්න පුළුවන්. අරගොල්ලන්ටත් ඒක තමයි මේ. එක දවසෙන් එක අල්ලන. ඔයගොල්ලෝ සක්මන් කරත් ඒකට පුළුවන් වෙනවා, මෛත්‍රී කරත් පුළුවන් වෙනවා. දැන් අපි ලේසි වෙන්න ආස්වාස් පාස්වාස්සේ කරා. ඒක තමයි සිදු කරන්නේ. මේ පස්සම්යන් කාය සංකාරයන් වලින් පසු භුක්ත ප්‍රදේශයකට යනවා නම් ආරක්ෂා සහිතව යන ක්‍රම වේදයක් නැත්නම් මේ ඒ ගැනද පැහැදිලි කර ගැනීම ඉල්ලා කරනවා. ඒ භුක්ත ප්‍රදේශය කියන එක මම දාපු වචනය. ඒක අර්ථවත් ගන්න ඕනේ මම කිව්වේ ඔයාලට පැහැදිලි වෙන්න. මනසේ අඩනින්දයි පිවිතත්වයේ අතර මොලේ වෙනම ක්‍රියාකාරීත්වයක් තියෙනවා කවදාවත් අපිට අත්විඳින්න හම් වෙන්නේ නැහැ මේ තියෙන විද්‍ය කරන වැඩි. ඒ කියන්නේ අපි සාමාන්‍ය විවිධත්වයේ ඉඳලා අඩනින්දට ගෙනින් දාන එක තමයි තීන මිද්‍ය කියන නීවරණයේ රාජකාරිය. නමුත් තීන මිද්‍ය නැති වෙච්ච දවසක ඔතනක් තියෙනවා අපේ මනසට ඉන්න පුළුවන් තැන. පවතින්න පුළුවන් තැන. ඒකයි මම කියවර දුක්සයි කියන්නේ. දැන් සමාධියකින් කරන්නේ ඔය ඕනම සමාධියකින් ඕනම දර්ශනයකින් ඕනම ඕනම ආගමක තියෙන මේ අධ්‍යාත්මික ගුණයකින් හදන්නේ ඔන්නේ භුක්ත ප්‍රදේශයේ මනසකාච්චරණයි. දැන් බුදුහාමුදුරුවෝ තෝකම යොදා ගන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ යොදා ගන්නේ සම්මා සමාධිය ගන්නද. අනික් සමාධි නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. සම්මා සමාධියෙන් පෙන්වන්දා ගන්නේ වර්තමානයේ එන්න. අර ගොල්ලන්ට සමාධියකින් යන්න බෑ වර්තමානයේ. එච්චරයි වෙනස. එතකොට දැන් මේ අහන්නේ මේ ගුප්ත ප්‍රදේශයට යන්නේ තමයි සමාධිය භාවනාව. එතකොට ඒකට ආරක්ෂිත ක්‍රමය තමයි සතිය පෙරට කරගෙන යන්නේ. මේ දැන් සතිය සතිමත්ව කරන සතිපට්ඨානේ වඩන්න. එතකොට වරදින්නේ නැහැ. මේක හානියක් නැහැ. මේකට ආරක්ෂාව දෙන සතිපට්ඨාන. අනිත් දේවල් වලින් මගේ සතිය ගැටුණොත් ඔයගොල්ලෝ විකාර කියන්නේ එලක්කය කියන්නේ එළි පෙනුමක්. එලක්කය කියනවා මලමිනී පෙනුමක්. භූතයේ පෙනුමක්. තේරුණාද? දැන් ඔය එළි කියන්නේ කොයිගොල්ලන්ට හිණින් පේන්නේ නැහැ. ටෑස් ලයිට් දාලා හිණින් ඇවිදිනව නේද කට්ටිය? නේ. හිණ පේනවා වගේ. ඒකවල ඉර හත පහයම ඇවිදිනවා. තේරුණාද? කරු ඕන තරම් දකින්න. දැන් හිණින් දකින්න ඔය කරුව කිසි වැඩක් නැහැ. මේ මෛත්‍රී භාවනා කරලා දැක්කොත් ඒක හරි ලොකුයි. ඔය දෙකම ඊනෙන් දගෙන එකමයි මේ දකින්නේ. තේරුණා නේද? ඊනේ හරක් දකිනවා, අලි දකිනවා, එළුව දකිනවා, බැටළුව දකිනවා, යාතු දකිනවා, කෙරේටේ දකිනවා. ඒක කිසි දෙයක් ලොකු නෑ. භාවනා කරනවා ඇස් දෙක පියාගෙන මොකෙක් හරි දැක්කොත් එදා ඉඳලා ඉවරයි. ඒ කියන්නේ අර ඊනෙන් දකින්න එකම වෙලා තියෙනවා. තේරුණා නේද? මේ ඔය බොරු වලට අහු වෙන්න එපා. මේක වෙන්නේ මේ අන්න එක තමයි ආරක්ෂාවක් නැතිකම කියන්නේ. මේ මේක වෙන්නේ බා සමාධිය මුක්ත ප්‍රදේශයේ තියෙන්නේ සතියෙන් ක්‍රියාත්මක වෙන්නේ. සතිය කැඩුණ හැටිය තීන මිද්දේ ජය ගන්නවා. තල්ලු කරගෙන ගිහින් දාන්නේ අඩනින්ද. අඩනි මේ මහාන කියන්නේ යමුන් නින්දට වැටෙන්නේ නැහැ යා. ඒ සිහියක් තියෙනවනේ. සතියක් තියෙනවා. සතිය දුර්වලයි. නැත්තට නැති වෙලා නෙමෙයි. නැත්තට නැතුණා නම් නිින්දට යනවා. දැන් අර සතිය ගැදිච්ච සතියක් තියෙනවා දුර්වල වෙච්ච. ඒකට සතියක් මෙතන තියෙනවා තීන මිත්‍යාත් බලවත් වෙලා තියෙනවා. වැටෙන්නේ නැව තියෙන්නේ සිහිනේ. වෙනක තියෙන්නේ දකින්න සිහිනේ නෑ. සිහි කල්පනාවෙන් දකින්න. ඔයගොල්ලන්ට හිතයක් තියෙන. තේරුණානේ? ඔච්චරයි වෙනස. එතකොට ඒකයි අර කියන්නේ මම මේ භූතිය දැක්කා, යාක්කු දැක්කා, දෙවියෝ දැක්කා, බුදුහාමුදුරුවෝ දැක්කා පැස් විහිදෙනවා. කවි මේ හීනෙන් දකින්න. තේරුණාද? මේ හීනෙන් හීනෙට අවදි වෙනවා මේ භාවනාව. ඒක භාවනාව දුර්වල වීමෙන් තීන මිද්දේ මොහතකට ජයගත්තාම වෙන දෙයක්. සතියක් තියෙනවා එතන. ඒක නිසා වෙනද දකින්න හීනේ මතකයක් නෑ. හැරුණාමයි මතකෙක. කෑල්ල කෑල්ල මතක් වෙනවා. මේක දැන් තමන් පියවිකත්යෙන් ඉන්නවා. අනික තමයි ඒක අද ඔයගොල්ලෝ කැමති වුණොත් ඒ දකින්න එකට අද දැක්කොත් හෙටක් දකින්න. තමන්ගේ කැමති අනිද්දාත් දකින්න. දැන් ඔහොම මහා බ්‍රහ්මී බ්‍රහ්මී කියම කැමති වුණොත් හැමදාම දැක්කොත් මොකද වෙන්නේ? ඈ? බ්‍රහ්මයා එක්ක හරි ගන්න වෙනවා. නිකම් මිනිස්සු දැකලා ඔයගොල්ලෝ විතර අමාරු වෙලා තියෙන්නේ. ගෙදර ගිහින් උන් මතක් කළා රැයට ගිහින් පේන්නේ. දැන් මහා ධර්මයේ තෝරන කොහොමද? ඉතින් අනිත්‍යම තමයි ඉතනම අමාරු වෙනවා. ඊට පස්සේ අනිත්‍යක අලෝකී ඉන්න එක අමාරු වෙනවා. පාස්තර කියන්නේ යනවා, බෙහෙත් කරන්න යනවා. ඒ මහා ධර්මයේ බෙහෙත් කරන කමටහන් දෙනවා. තේරුණා නේද? දැන් මහා ධර්මයේ කමටහන් දුන්නොත් හොඳයි. මේ හදිපත්තාන සූත්‍රයේ වැඩ කරනවා. අපි ආයෙත් කියනවා. තේරුණාද දැන් හපියවත්නාන සූත්‍රයේ මෙන්න මේකයි මෙන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා කියා දුන්නාට ඒක වැඩක් නෑ මහා බ්‍රහ්මයාගේ මුණ උනස් වෙපයි දැන් එහෙමයි අපි හිතේ සක්‍රදීයාගේ මුණ උනස් වෙපයි මේක හීනයක් කියලා දැනගන්න කාට හරි මහා බ්‍රහ්මයා පේනවනම් ඒ මිනිහට හීනයක් පේනවා තේරෙන්නේ බොරුවක් කරන්නේ රැවටිල්ල එයක් අහු වෙලා ඉන්නේ ඔයගොල්ලෝ අහු වෙන්න එපා බොරුවට ඔය ඉන්ටර්නෙට් වලින් ඕන තරම් ඉන්නවා මහා බ්‍රහ්මණය. ස්කයිප් හරහා තියෙනවා. මොනවද තරල ඕන නේද? එක්කද බලන්න මහා බ්‍රහ්මණය ජීවෙන කිව්වා. ඔක්කොම මං කිව්වේ නෑ ඔක්කොම ලංකාවේ. මේ මහා බ්‍රහ්මයා වැහෙන්නේ වෙන්නේ පිට මේ බෞද්ධ රටවල් මෙච්චර වෙනවා කිසිම රටක කෙනෙකුට මහා බ්‍රහ්මයා පේන්නේ. අපේ අහංකාරයෙන් ඉන්නේ මිනිසුන් විතර එතනක් තියෙන තව කර්ණයක් තමයි මාස් බැලෝ ගොඩක් මේ මහ බ්‍රහ්මයේ වෙන්නේ කොහොම කාටද කියලා. එක්කෝ ආචාර උපාධියක් තියෙනවා. එහෙමනේ. නැත්නම් ඉංජිනේරුවෝ වෙන්න ඕන නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න. ඔය හැර මේලා ලෝකේ නෑ මහ බ්‍රහ්මයේ වෙන අය. බලන්න බොරුද කියලා. ඉන්ද්‍රයන් තෝරන්නේ නැහැ කරන්නේ. ඔයගොල්ලන්ට වුණා බැලියක් ඔය කියන්නේ. මේ වගේ බොරු ටිකක් තමයි මෙතන කියන්නේ. ඒ වගේ ඕකට අපි හිතෙනවා. ඒ ධර්මයේ විකෘති කරන ක්‍රමවල. ඒගොල්ලෝ දැන් ඇත්තටම හිතලා නෙමෙයි. ඒගොල්ලෝ අහුවෙලා. ඒගොල්ලන්ට ගුරුවරු නැතුව ගියේ කියන පාඩම. ගුරුවරු නැතුව නෙමෙයි මේ ඉන්ටර්නෙට් වලින් මොන තරම් ගුරුවරු ඉන්නවා. ඒ මොනවා ගුරු හරපන් ගන්න කැමති නෑ. අපි හරින්නේ. නෑ ඉතින් ඉන්නේ කොනේ වගේ හපන ගන්න. නෑ බොහෝ මොකක්වත් මහානා තියෙනවා. මෙච්චර බියදී නගන. ඕකනේ ඉතින් තේරුණා නේද? මොනෝයි අමාරුව තමයි වැහිලා තියෙන්නේ. මහා බ්‍රහ්මයා නෙමෙයි. තේරුණා රහතිගේ මේක හරි කියන හිතේ දාන්න. ඉතින් ඒක හින්දා ඒවා හිතන්න එපා, කල්පනා කරන්න එපා. මේ සතිපට්ඨානේ වර්ධනවා. ඒ කියන්නේ හිතන්න. එතකොට මේ භුක්ත ප්‍රදේශය කියලා කිව්වේ මම ඇත්තම මේ සමාධි தත්ත්වය හැම වෙලේම গুপ্তයි. නීවරණ යටපත් වෙන උතෙන්දි විතරක්. නීවරණ ආපු හැටි අපි කියමු. දැන් ඉන්නේ කියමු. දැන් গুপ্ত නෙමෙයි. එතනනේ හැබැයි හැමදාම අපි ওই গুপ্ত ප්‍රදේශය හරහා නින්දට යන්නේ. ඒ තැන වහගෙන යන්නේ. ඒක එළියට එන්න දෙන්නේ නැහැ. ඒකේ නියම කප්පේ දෙන්නේ නැහැ. පෙන්වන්නේ අපිට කියන විදිහ. ඉතින් අධ්‍යාත්මික ගුරුවරු කරන්නේ අර භාවනා ක්‍රමෝණී මොනෝක මැදට දානවා. දානවා නීවරණ ලියාරපත් වෙනවා. දාපුවම ඒ ගුරුවරු ඒ අධ්‍යාත්මික තලවල ඉන්න අය නැත්නම් ඒ කියන්නේ ප්‍රවීණයෝ ඒ මැද ඔය තියෙන මෙතන මැද තියෙන්නේ ඇත්තටම මොලේ කම්පන පරාසය හතයි 13යි අතර පරාසය. ඒ පරාසයේ තුන තුන ලොකු පුරුදු කිරීම කරලා තමයි අභිඥාව වගේ ඒවා ලබන්නේ. පුරුදු වෙන්න ඕනේ. නිකන් ලැබෙන්නේ නැහැ කාටවත්. ඒවා බොරුවට කියන්නත් එපා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම නෙමෙයි. මෙතන වර්තමානයේ තියෙන සංසාර විමුක්තිය නැත්නම් පංචස්කන්ධ උපාදානයන් නැති තැන හදාගන්න පුළුවන් මේ පරිසරය තුල. ඔක තමයි බුදුහාමුදුරුවෝ පන්නේ. නෑ ඒකටයි ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. නැත්නම් අර අභිඥාව යන යන්න බෑ. ඒක පුරුදු වෙනනම් මේක නෑ. කාලයක් හොඳ ගුරුවරුන් යටතේ කරෙන්න ඕනේ. අනිත් කොහොම හරි විකාර වෙනවා. අරගේ කිස් වැදෙන්න පුළුවන්. ඔය වගේ භූතය හම්බෙනවා, පේනවා, පේන්නා හිනවා. නමුත් එතන ඇත්තකට යන්න පුළුවන් ඒ අභිඥා වගේම පුරුදු කරොත්. එහෙම ගුරුවරු නැතු කාටවත් පුරුදු වෙන්නේ නැහැ, නිකන් ලැබෙන්නේ නැහැ. අහම්බෙන් ආවම ඉවරයි. ඒ කියන්නේ සතිය කැඩෙනවා. ඒකින්ද මේ පැත්තේ එතන දුක්ඛ කියලා හිතන්නේ ඒ පැත්ත වැඩි අතක හරියන්න ඕනේ. ඔයගොල්ලෝ කරගෙන යන භාවනාවක් කරන්න. මේ යන්නේ බුදුහාමුදුරන්ට ඕන ගමන. ඒකයි. පරියන්ත භාවනාවේදී උණුසුම සහ දීතල එකම මොහොතේ දැනීම පැහැදිලි කරන්න මෙන් ඉල්ලා සිටියි. එකම වෙලාවකට මම උදාහරණයක් කිව්වේ උනාට. අත්ති අධ්‍යත්තං වාකාය කායන පස්සී විහෙරති කියන එක එකක්. අධ්‍යත්ත කියන්නේ දැන් තමන්ට තේරෙන දේ. එතකොට ඒක තේරෙනවා දැනු ඊගාවටත් තේරෙන්නේ ඒකමයි. ඒක මේ විදිහට යන්න පුළුවන් දැන් උණුසුමන්න දැනුත් උණුසුම දැනෙනවා ධනිස්සේ තව ටිකක් වෙලා ගියත් දැනෙනවා. ඊට ඉස්සෙල්ලක් දැනෙනවා. එතකොට ඒ උණුසුම ගලාගෙන ආල පරාසයට යනවා. එතකොට ඒ උණුසුම නැති වුණාම බහිද්ද වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඊට වැඩිය සතිය දිනුනොත් මේ භාවනාව තව ප්‍රගුණ කරොත් බුදුහාමුදුරුවෝ දීපු භාවනාව යම් තැනක් වෙනවලු මේ මොහොතේ ඇතිවෙච්ච උණුසුම මේ මොහොතේම නැති වෙනවා. එකම මොහොතේදී අධ්‍යක්ත වෙනවා ඒ මොහොතේම බඳින්න වෙනවා ඕනෝකයි මේ කියන්නේ එතකොට සතිය දිනු වීමෙන් ඒක හම් වෙනවා එතකොට තියෙනවා යථාර්ථ කිට්ටුව ඒ කියන්නේ අනිත්‍ය අනිත්‍යයි සෑම දෙයක්ම දැන් මෙතන බුදුහාමුදුරන්ට ඕන තරමටම මේක ප්‍රගුණ වෙලා කියනවා කියන එකයි ඒකේ අර්ථය දැන් ඔයගොල්ලන්ට ඒක සාමාන්‍යයෙන් දන්නවා කියලා මොකක් හරි ලොකුවට හිතන්න එපා තියෙන්නේ මේක දිගටම බහුලීකත කරන්න මේ කරුණු කරන්න කරන්න භාවනාව තමන්ට තේරෙයි අපි මේ ගමන යනවා. තේරුණා නේද? මම කොතනද කියලා මෙහි හොයන්න යන දෙපා මැදදී. මේ පරාසය දුන්නේ එකයි බුදුහාමුදුරුවෝ. මේ ටික ඔක්කොම තියෙනවා නම් මේ කරන්නේ විපස්සනාව. ඒක තුල ඉන්න කියලායි කියන්නේ. එතකොට බුදුහාමුදුරන් ඕන ධර්ම වැඩි වැඩි යනවා. මේ බොජ්ජංග වගේ ධර්ම වැඩි වෙන යනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක කොච්චර වැඩිනවද නැද්ද කියලා තීරණයකට එන්න. අවශ්‍ය නැහැ. මේක දන්නවා බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ යන්න. බෞලිකට කරන්නේ. තව තව ඉන්න. එතකොට ආශ්‍රම තේරෙනවා. මේ සංසාර විමුක්තිය කරා තමයි ටිකට කියන්නේ. ඔතනින් එහාට සංසාර විමුක්තිය සඳහා අලුත් දෙයක් ඉගෙන ගන්න නෑ, කරන්න නෑ. නමුත් මේක නොකර ඉන්න බෑ මේක දිගටම වෙන්න මේක මේක වෙන්න ඕනේ. ඒ වීමාක් අනුව තමයි අප්‍රමාදයටපත් වෙලා ප්‍රමාදයන් නැති වෙලා අපි කවදා හරි මේ ඔය පංචස්කන්ධ උපාදානයක් නැති තැන හඳුනගන්න. ඒ හඳුන ගැනීම තමා තුළ වෙන්න ඕනේ. බලෙන් බෑ, ඉගෙනුමෙන් බෑ. මේ පුහුණුව යනකොට අහම්බෙන් වෙන එක. ඒක හිතලා මතලා කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒකට මේ සඳහා වෙනම ශිල්පීය ක්‍රම භාවිත කරන්න කෙනෙක් ලෝකේ නෑ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ පරාසය තුල හැසිරෙන්න භාවනා කරන්න මේකේ බහුලීගත වීම විතරයි යමකට කරන්න පුළුවන්. ප්‍රායෝගිකවට කරන්න තියෙන එක. ඒක තමයි බුදුහාමුදුරන්ගේ උපදේශ. එතකොට අර ඒකට ගන්න තියෙන එකයි බහුලීගත කරන්න ඊට වැඩි දෙයක් අපි හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් මේ හිතුවා කියලා කතා කරා කියලා ලොකු ඵලයක් කියන්නේ ප්‍රායෝගිකව මම කියන දේ ඔයගොල්ලන්ටම ඔය තේරෙයි. ලක්කල් කරගෙන යන්න ඕන කරන්නේ. ඔව්. පැත්තට යනවා කියලා කියන්නේ නිවන ආවාගේ කණක් එකනක්. ඔව්. මේ බලගතුම නිවන්නට අපි ඇත වෙන වෙලාවක් තියෙන මේකේට. බලගතුනේ දුර්වල. දුර්වල නේ. ඔව්. දැන් ඒකත් එයා නැත්නම් ආය අමතුවෙන් වෙනස් වෙනවනේ. අපිට උද ආය ආය පවතින්නේ තියෙන විදිහට යට වෙච්ච අකුසලේ. එහෙම නේ. අපි අකුසලට යට වෙලා නේද අපි එතන නින්දට යන්නේ. ඒ අකුසලත් එක්ක නේද? අපි කායික ක්‍රියාවක් නේ කරන්නේ. නෑ නේද? දැන් අකුසලයේ කියන එක තීන මිද්‍යයි අකුසලයයි එහෙම වෙන් කරගන්න බෑ. තීන මිද්‍ය කියන්නේ අභාගතන දේශනාවල තියෙන අකුසල ගොඩක් කියලා කියන්නේ පංච නීවරණවල කියලා. ඔව්. ඒක තීන මිද්‍ය කියලා කියන්නේ තපසෙන් එකක්. නේද? තීන මිද්‍ය කියන එක ඇත්තටම මේ මේ අකුසල් කුසල් දෙක නැති කරගන්නත් උදව් වෙනවනේ. දැන් අනිත් හතර දිහා බැලුවම නම් ඒකේ තියෙන කුසල අකුසලම තමයි. දැන් කාමච්ඡන්දය කියන එක කුසල් පාස්තිකයි අකුසල් පාස්තිකයි. දැන් ඔයගොල්ලන්ට දැන් මේ ලෝකේ තියෙන මේ රත්තරන් වලට පිස්සු හැදෙනවා ගලක් ඇයට. එතකොට මොකද වෙන්නේ? එහෙනම් කාමච්ඡන්දය. ගලක් ඇයට බුදු පිළිම වලට පිස්සු හැදෙනවා. ඒක මොකක්ද? ඒවත් තමයි. එහෙම නේද? ඔය දෙකම එකයි. පතරෝ කාමලෝකයේ තියෙන වස්තුවක් බුදු පිළිමයක් කාමලෝකයේ තියෙනවා. දැන් එතකොට නිකම් විශ්වාස හොඳයි කියලා කෑගහන්නේ තමයි පේනවලු. තේරුණාද? දැන් මෙතන තියෙන්නේ බුදුහාමුදුරන්ට දෙකම පිස්සු. දැන් ඒක දන්නේ නැහැ අපි. අපිට හිතේ එකයි පිස්සු කියලා. දැන් අනිකක් පිස්සු. තේරුණාද? මේ නීවරණ අනුපෝත් තුන මොකක්ද කියන්නේ එතකොට? දැන් ඒ භාවනා කරනකොට යන්නේ නීවරණ යටපත් වීම. දැන් කාම වස්තු වල හොඳක් නැතුව යන නරකත් යන. නරකත් නැතුව යන. එතකොට දැන් නීවරණ භාවනා කරනකොට දැන් යමෙකුට අපි හිතමුකෝ දැන් චෛත්‍යයක් හොඳ අපිට දැන්. ඒ කියන්නේ මොකද්ද? කුසල් පාක්ෂික. චෛත්‍ය වන්දනාවෙන් අපිට පින් සිදු කරන්නේ. චෛත්‍ය ගැන මතක් කිරීම හොඳයි. මේ නිකන් සත්ව ඝාතනය කොලක් මතක් කරනවට වෙඩි. එහෙම නේද? නෑ ඒ ජී වෙනකොට වෙන්නේ අකුසලය. අර ජී වෙනකොට අපිට වෙන්නේ කුසලය. දැන් භාවනා කරනකොට ওই දෙකෙන් කොයි බව හොඳද? භාවනා කරන්නේ තේරුණා නේද? දැන් කුසල අකුසල දෙකම තුරන් කිරීමක් තා නීවරණයටපත් කරනවා කියන්නේ. ස්වාමීනි, ජීන විශ්ලේෂණ අවස්ථාවේදී කර්ම සිදු වෙන්නේ නැත්නම් නිින්ද ගියාම. එතකොට දීන මිද්දේ කරන ධාති ටික තියෙන්නේ තීන මිද්දේ තිය අයි නීවරණ හතර යටපත් වුණාම නිින්දට දානකම් එයාගේ බලය තියෙනවා. තේරුණා නේද? එයාගේ බලයේදී එතකොට කරන දේ ඔය ඔය තරම් ශක්තිමත් දෙයක් නෙමෙයි. දැන් කරන එක තමයි අපේ ප්‍රබලම කුසලයේ වපුතන. ජීවිතත් ඒ ගන්නේ. නීලමිද්දේදී එක්තර ප්‍රබල නෑ කාමච්ඡන්දේ තරම් ප්‍රබල නෑ කුසලිය වුණත් අකුසලිය. නෑ නෑ එහෙම පස්සේ මේ එහෙම ගන්න එපා. දැන් ඇස්පිල්ලන් මාක්පත් ගහන්න බෑ චේතනාවක් නැතුව කියන එක වැරද්දක් නෑ. ඒකවල දැන් මේ නිදිමතත් එක්ක ඒක සම්බන්ධයක් තියෙනවා. චේතනාවක් නැතුව ක්‍රියාවක් සිදු වෙන්නේ නැති නැති නිසා එහෙම එහෙම අපිට නිින්දදී කර්ම සිදු වෙන්නේ නැහැ කියන එක හොඳ අපි ඒ නිින්දේදී කර්ම සිදු වෙන්නේ නැහැ. ඒ ආයි ඉතලා හොයන්න දෙයක් තියෙද? එහෙම නේද? නිින්දේදී කරපු දෙයක් මොනවා හරි මහත්ය කරපු දෙයක් කියන්නේ. දේවල් හැදුවද? දරුවෝ හැදුවද? කණ්ඩ බොන්න දුන්නද? කෑවද? බිව්වද? ඕනේ කර්ම කියන්නේ. ඒ කරපු දෙයක් තියෙන්නේ. හරියට නෑ මොකක් හරි කර්මයක් මානසික උදයක් කරාගෙන මතක ඇති කාලෙක නෙවෙයි මානසික ක්‍රියාත්මක වෙන්නෙම නෑ ස්වාමීන් වහන්සේ නෑ නෑ නෑ මේ මානසික ක්‍රියාත්මක වෙන කතාව නෙවෙයි මෙතන වැදගත් මානසේ දිනනවා සක්‍රිය වෙන්න පුළුවන් චේතන ඇති වෙන්න පුළුවන් පරාස දිනනවා එහෙම නැති පරාස දැන් කර්ම සිදු වෙනවා කියන්නේ පංචස්කන්ධ උපාදානයි සංස්කාර වෙනවා කියන්නේ තේරුණා නේද? උපාදානයක් නැති තැනදී කර්මයක් නැහැ. නිින්ද ගිය වෙලාවේ උපාදානයක් නැහැ. මම මගේ මගේ ආත්මය කියලා එකක් නැහැ. ඇහැරෙන කොටයි ආයේ එන්නේ. එතකොට අතෙන්දී මැදදී මොකක් හරි වෙනවා කියන එකේ වැඩක් නැහැ. මොකෝ වෙන්නේ. ඇහැරියට පස්සේ සියලු කර්ම සිදු කරා. ඇහැරියට පස්සේ පින් හෝ පව් කරා. නිින්ද ගිය වෙලාවේ නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ නම් නිින්දදී හීනයක් දැකනවා. තේරුණා නේද? හීනයක් දැකලා ඒ හීනයට බය වෙනවා. බය වෙලා හැරෙන්නනේ. හැරුණාට පස්සේ ඒ ඒ අතරතුර කර්ම කරන්න පුළුවන්. ආය කැඩි කැඩි නිින්ද යනවා. ඒකෝට හැරෙන වෙලාවක් තියෙනවා. එතන පාදන්නේ අර පූර්ණ ලෙස නිින්දේ උපාදානයක් නැහැ. ඒකයි මේ ධර්මයේ තියෙන්නේ. උපාදාන නැහැ නිින්දේ. එතකොට නිින්ද කියන එක තීන විද්‍යයටයි තිනේ. තීන විද්‍ය රාජකාරී නිින්දට ගිහින් දාලා එන එක විතරයි. එයාගේ කාර්යය. එතකොට ඒකේ අතරතුර බලය තීන විද්‍යට නැහැ. හරියට අර අර මේ මේ හිරකාරේ ජේලර් කරන්නේ මොකද්ද? ඔව් ගෙන්දින් දාලා එනවා කූඩුවට. දැන් ඊට පස්සේ කූඩුව රින් ගන්න නැහැ නේ ජේලර්. අහන්නේ ඒක වගේ රටක් තමයි මෙතන මේක. තීන විද්‍යාවෙන් හින්දාන අපේ කූඩුවකට. ඒකේ විහාරය යනවා අපෝ. ආ එනවා කිව්වට දැන් නෑ හොයන්න එපා මම මේ ඉන්නේ තේරෙන්න. ඊට පස්සේ කොහෙද එන්නේ එන්නේ ඔළුවේ තියෙන හැමෝත් එන්නේ. නේද? එන්නේ හැම එකක් තමයි මෙතන වෙන්නේ. මේක මානසික ධර්මය අපි රවට්ටන්න තණ්හාව අදාගෙන තියෙන උපක්‍රමයක්. දැන් ඔයගොල්ලන්ට ජීවත් වෙන්න බෑ හරියට සත්‍ය තේරෙනවනේ බැරි වෙලා හරි. දැන් කාමච්ඡන්දේ නේ ඕනනම් ඔන්න පීවිතස්සේ හරි ගතතු. මොනවා හරි හොඳ දෙයක් තියෙන්න බෑ මේ ලෝකේ කාමච්ඡන්දේ කියන්නේ. එක්ක පින් පැත්තෙන් එක්ක පව් පැත්තෙන්. දැන් හොඳ දෙයක් තියෙන එක බලන්න ඇහෙන්න. එතකොට ඔයගොල්ලන් ඉදි මතක් නැහැ මොකක් නැහැ හොඳ ඉන්නේ කියලා. නැත්තම් තියෙනවනේ කායක් හරි ගහගන්න මරා ගන්න එහෙම එකක්. ඒක නම් කැමති. දැන්නම් තියෙනවනේ ටෙස්ට් කරන කන්ටේ කියනවා. මේක ගැන නොසන්සුන් වෙන්න හදක කරන්නේ. ඒකටත් කැමති. ඔය ටික නැතුනොත් මොකද වෙන්නේ කියලා බලන්න. නැතුනොත් මේ ජීවිතේ නඩන්නේ. ජීවිතේ වැඩක් එහෙම නේද ඔය වැඩක් නැති බව දැනගත්තොත් තණ්හාව අමාරු වෙනවා මේක මේ ටික අහුවුනොත් එම කාට මේ ටික අහු වෙන එක තමයි සමාධියෙන් කරන්නේ තේරුණාද නිවන වහනවානේ මේ ඇත්ත නේද නිවන වහන්නේ නිවරණනේ ඔය වහන විදිය තමයි දැන් මෙතනින් අර ටික නැදුනොත් අපිට මූසල වෙනවා. මේ කියන්නේ වැඩක් නෑ ජීවිතේ. ඒ කියන්නේ මොකක් හරි කැමැතිත් නෑ අපිට. කාමච්ඡන්දයක් නෑ. ව්‍යාපාදයක් නැතුව. උද්දච්ච කුච්චයක් නැතුව. විචිකිච්ඡාවක් නැතුව ජීවත් වෙන්න බෑ. එහෙම කාමලෝකයේ ජීවියෙක් නෑ. තේරුණානේ? එහෙම ජීවියෙක් ඉන්නේ බ්‍රහ්ම ලෝකේ විතරයි. රූපාවචර ලෝකේ විතරයි. ඒකෝට එවැනි ජීව ස්වභාවයකට අපි නැවතුනොත් කොහේද හරි නිකන් ස්වභාවිකව තණ්හාවට කරගන්න දෙයක් නැහැ. තණ්හාවට බලයක් නැති වෙනවා. තණ්හාවේ වැරද්ද අහු වෙනවා. මේ තණ්හාවේ නියෝජිතපත් දෙනා මේපත් දෙනා. තණ්හාව කියන මූල ධර්මයේ ධර්මයේ මේ කාමලෝකීය නියෝජිතය තමයි මේපත් දෙනා. කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ පහ. එතකොට ඒකෙන් එක්කෙනෙකුට බලය දීලා කියනවා අර හතර දෙනාම නැත්නම් මෙන්න මෙහෙම හංගපන් කියලා. එහෙනම් අපි ඉවරයි. නෑ ඒක තමයි. ඔය ඒක ගුරුවරයා දීපු උපදේශ අනිවාර්යෙන් තීන මිත්‍ය පිළිපදිනවා. තේරුණානේ දැන් බුදුහාමුදුරුවෝ ගන්නේ අර තීන මිත්‍යයට විතරක් බලේ ආගොල්ලෝ ඉන්නවා නම් බෑ මොකක් කරගන්න මේ අනි ඒවා තිබුණා කියලා වැඩක් නෑ. ඔව්. දැන් අනිත් අයගේ බලේ බින්ජනන ගම හොරෙන් වෙන හතර පහ දෙනෙක්ගේ බලයක් ඔව් බල ගන්නවා. ඒවා තමයි අර ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. දැන් ආමි ගොඩක් ඉන්ද්‍රිය ධර්ම මොනවද කියලා. ඒවා තමයි පංචේන්ද්‍රිය. සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ චෛත්‍යික නිගමාන යන චෛත්‍යික පහ බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨානෙ බල ගන්නවා. මොකටද මේ? ඊන විද්‍යට බලය එනකොට එයා ඒවල දාලා සතියට බලය ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? නීවරණ පහම යටපත් වෙනවා. හතර දෙනෙක් නිකන් යටපත් වුණා. තනි එක්කෙනාට බලය ආව වෙනද කරන්නේ යාට ආපහු හැටි එයා මොකක් කරන්නේ නැහැ. පවත්තගෙන ඉන්නේ නැහැ නේ යා. එයා පවත්කලගෙන ඉන්න නීවරණයක් නෙමෙයි. භවය දික් කරන එකක් නෙමෙයි අන්තිම. එයා හදන්නේ නින්දට දාලා අපි හංගන්න. හංගන්න දානකොටම අතනින් සතිය බලය යන්නේ මොකද වෙන්නේ? හැංගෙන්නේ නැතුව අර හොරෙන් ගෙනියන පරාලේ අපි නවතිනවා. ඕක තමයි සමාධිය. අවදාහරි වෙන්නේ ඕක තමයි ඕගොල්ලන්. එතකොට ඒක සම්පූර්ණ වුණා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර ටික තවත් යටපත් කරලා යටපත් කරලා වර්තමානයේට ගේනවා. එතකොට තණ්හාවට ඇලෙන්න තැනක් නැතු වෙනවා. මොකද ඉස්සෙල්ලම ඇලෙන්න පුළුවන් එකක් තියෙන තණ්හාවේ පෝෂදායි ප්‍රස්වරූපය. ඒක තමයි භව තණ්හාව. දැන් කාම තණ්හාවක් නැතු වෙනවා. ඔය මැදට ගියොත් විභව තණ්හාවක් නැහැ. විභව තණ්හාව යදන්න අරමුණ නැහැ. නමුත් භව තණ්හාවට පුළුවන්. භව තණ්හා තමයි ඔය ඔය කියන භාවනා අරමුණක්. ධානයක් කියන තනකරම භව තණ්හාව. එහා අපිට මේ තණ්හා තුනම තියෙනවා. තේරුණා නේද? භව තණ්හාවක් තියෙනවා, කාම තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. නමුත් අර භුක්ත පරාසයේ තියෙන්නේ භව තණ්හාව විතරයි. ඒකට එක තණ්හාවකින් වැඩ කරන්නේ. ඔය සචිත්ත පරියෝධ පණන් කියන්නේ ඔන්නේ භව තණ්හාව කඩන පිළිවෙල. ඕක විතරයි බුදුහාමුදුරුවෝ හොයාගන්නේ. දැන් භව තණ්හාවට කොටු වෙන පිළිවෙල බුදුහාමුදුරන්ට ඉගෙනුවා දැන් කියයි. තේරුණා නේද? ඒ කියන්නේ එදා හිටිය අය බුදුහාමුදුරුවෝ බෝධිසත්ව ධර්ම කියන්නේ. මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ. කාම තණ්හා, විභව තණ්හා හත් කරලා භව තණ්හාව විතරක් තනක ගැනීම මෙහෙමයි කියලා තමයි මේ ආලාර කාලාම උද්දකාරාම පුත්තු වගේ අය කියන්නේ. ඒගොල්ලෝ ඊට අමතරව කිව්වා බෝධිසත්වයන්ට මේක තමයි මුක්තිය කියලා. එච්චරයි බුදුහාමුදුරුවෝ බෝධිසත්වය පිළිගත්තේ. නමුත් ඒකේ වටිනාකමක් තියනවා කියලා පිළිගත්තා. ඒ වටිනාකම හැම වෙලෙම නැති හින්දා වැඩක් නැහැ කියලා කිව්වා. තේරුණා නේද? ඊට පස්සේ තමයි එන්නේ භවතණ්ණා වහක් කරන විදියක් කියන්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්න. ඔහොම දෙයක් තමයි අපිට වෙන්නේ. ඒක හින්දා දැන් මේ සත්‍ය නෙමෙයි වැඩියෙන් ගන්න ඕනේ. මොහේ කියන අකුසලයට යටවෙනවා කියන එක. කොයිතරම්? ආපදේශ ඉන්න කියන. ආපදේශ මොහ නෑ ආපෝ. මෝහය කියන්නේ චෛතසිකයන්නේ දැන්. දැන් චෛතසිකයක් වැඩ කරන්න ප්‍රබුද්ධ සිතක් ඕනේ. දැන් මනෝ කුම්භංග මා ධම්ම. මනෝ මා ධම්ම තමයි මෝහය අර මොකක් කරන්නේ. චෛතසික කියන්නේ. ඒතර මනස ක්‍රියාත්මක නැත්නම් මා ධම්මයක් වෙන්නේ නෑ. නින්ද කියන්නේ මනස සක්‍රිය නොවන. ඒතර මෝහය තිබුණා නැද්ද කියන්න බෑ. හැබැයි මෝහය තියෙනවා කියලා මෙහෙම ඒව ගන්නෙ. නිින්ද යනකොට මොහේ තිබුණා, ඇහැරුණ හැටි මොහේ තිබුණා. එතකොට නිින්දදී මොහේ තිබුණා කියලා ඕන්නම් කියේ. නෑ ඒක ඇතුලේ තියෙනවට නෙමෙයි. නෑ මානසික ධර්ම තියෙන්නේ බෑ. උපාදාන තියෙන්නේ බෑ මේ වැඩ කරන්න. පංචස්කන්ධ උපාදානය නිින්දදී නෑ. ඒක නිසා එහෙම මෝහය හෝ මොනවා හරි සායිසික ධර්ම තියනවා කියලා ගත්තොත් වරදිනවා. එහෙම පෙළක් අය හිතලා හදලා තියෙනවා. ඒවට අහු වෙන්න එපා. ඒ කියන්නේ මිනිස්සු බොරුවට අහනවා. මේක නිකන් අර පෙන්නන්න එපා අර. දැන් මනෝවිද්‍යාව නවීන මනෝවිද්‍යාව අනුව අභිධර්මයේ සංසන්දනය වෙන්නේ. ඒක තමයි මේ නිවන් මාර්ගය කියලා වෙලක් ගන්න. ඒකෝට ඉන්නවලු හදලා දාන ලස්සන නිවන් ලියලා දාන. ඔව් ඒ කියන්නේ ඒගොල්ලන් අර්ථ දාන. එහෙම එකක් නෑ මෙතන. මෙතන තියෙන්නේ මේ නිින්ද කියන එකේදී ඔය කියන මානසික ස්වરૂපයක් නැහැ. කුසල අකුසල කරන තරම් ශක්තියක් නැහැ. එහෙම හැකියාව දුන්නේ මේ මේ අඩු ගන්න නීතිමත්ය කාට හරි ගෙනුවෝ හයියෙන් වදිනවා ගෙනියන්න කියලා බලන්න. ආයෙ ඔය ආයෙ මොන සිංහලක් වවන්නේ නේද? නීතිමත් ගානේ මිනිහෙකුට ගහනවා. කියන්නේ නැති ඉන්නේ හානෙක අරකේ අතර වෙනස මොකක්ද? මොකනේ කර්මය කියන්නේ ඉතින්. කවදා හරි කර්මය වෙන්නේ ඕනේ. මේ අතින් පයින් කරන දේක කටින් කරන දේ කියන්නේ අවසාන වෙන්නේ. ප්‍රබලම කර්ම ටික දීම. ඉතින් නිත්‍ය නිත්‍යදී මොකද කරන්නේ? ඔව් හරි ඒක හරි. හැබැයි අවතක් කරන්න එපා. නින්දලක් නිදාගන්න මිනිහට සත්‍ය නෑ. මේ වැඩියෙන් නිදාගත්තා කියලා සත්‍ය නෑ. ඔව් වැඩියෙන් නිදාගත්තම වෙන්නේ තිරිසන් නුන්ගේ නම් කියලාම තියෙනවා. පිඹුරෙක් වෙනවා. තේරෙනවද? ඔන්නේ වගේ එකක් වෙන්න හැම හොඳට හිතලා. නෑ මොන කුසලයක්වත් නෑ අකුසලකුත් නෑ නේද? ගොර ඇදලා ඉතනවා. ඒකට අනුරූප මරුව වෙන්න ඕනේ ඒ වගේ එකක් තමයි කියන්නේ. තණ්හාව කියන්නේ. තණ්හාව කැමති දේනේ අරන් දෙන්න. ඉතින් මේ විදිහට ඉන්න කැමති නම් ඉතින් මේ විදිහේ ජීවිතයක් ලැබෙන්න ඕනේ. ඒකයි මෙතන කරන්නේ වෙන කිසි දෙයක් නෑ. ඒ කියන්නේ තීන විද්‍යාව නිදාගැනීම මේ මේ අර වීර්යය වඩන්න බැරි වෙන හින්දා සතරම් ප්‍රධාන වීර්යය දුර්වල කරනවා නිදාගැනීම. ඒ බුධාවතර පෙන්වන්නේ වැරදි වුණත් කමන්නේ සීල ශාස්ත්‍ර දැනගත්තොත් එයාකමගේ ධර්මයේ පිට වෙනවා. ඒ කියන්නේ යාට නරක වුණත් හොඳ වුණත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිදාගන්න බෑනේ කාටවත් ඒව කරන්න. අම්මයි වෙලා බෑනේ. ඉගෙන ගන්න මහන්සි වෙන්න බෑ. ඒක එතකොට මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ සංසාරේ හදන එක තමයි. නමුත් ඒ වෙනුවෙන් වෙච්ච මහන්සියා අත්දැකීන්නේ. එයාට හිතෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳයි කියලා. එතෙන්ද සංසාර විමුක්තියට යන මාර්ගය මේකයි කියලා තේරෙන්න ඕන. තේරුණාම අර සිල්පීය ඥානයම මේක දාගන්න. ඇයි ආ කම්මැලි නැතුව වැඩ කරලා පුරුදු වෙන්නේ? තේරුණාද? ආයෙක තමයි වාසියට ගන්න. නැතුව අර ඉගෙන ගත්තේ ආයෙත් චතුරාර්ය සත්‍ය තේරෙනවා නෙමෙයි. ඉගෙන ගන්නකොට මහන්සි වෙනවා. මේ මේ හුඟක් අධ්‍යක්ීම් ගන්න. එන්නේ ගුණය මේ සතර කාමයේ ප්‍රධාන වේදියට හරවන්න පුළුවන්. එතෙන් තිබුණේ සතර කාම ප්‍රධාන වේදියක් නෙමෙයි. ඒකත් මම කියන්නේ. මම මේ ප්‍රශ්නයක් අහනවා භාවනාදී ගැස්සීමක් එන්නේ ඇයි? මේක අලුත් දෙයකින් නෙවෙයි එන්නේ. දැන් භාවනාව තියෙන්නේ ඒ ආරම්භුණට සතිය පවත්වා ගැනීමනේ ප්‍රකටම. දැන් ඕකට විරුද්ධ වෙන්නේ කවුද? දැන් භාවනා ආරම්භුණකට කාම ඡන්දය කියන නීවරණය බලපානවා වගේ. ඒව එයාට ක්‍රියාත්මක වෙන්න ආරම්භුණක් නෙවෙයි මේ භාවනාවට ගන්න. දිගට දිගට ගන්නකොට ඒකට කාමච්ඡන්දයට වැඩක් නැහැ. මේ මුසුම ගැන අවධානය කාමච්ඡන්දයට වැඩක්. තේරුණානේ? ව්‍යාපාදයට වැඩකුත් නෑ. හැබැයි මුනේ ටිකක් වැඩක් තියෙන උකට උද්දච්ච කුච්චයටයි පිටිවිච්චාව. ඒකෙන් ඉඳන් ඔයගොල්ලෝ දැන් ගොඩාක් ඔකට මහන්සි වෙනවා. එනසන්තුම් වෙනවා, තැපිටනවා. ඔහොම ඔහොම විපාර ටිකක් වෙනවා මොකද? පස්සේ ඒ ටිකක් නැතුව යනෝනේ කාලය බහුලීගත වුණා. දැන් තීන මිද්දේට බලේ යන්න ඕනේ. ඒ යනකොට දැන් මේ භාවනාවෙන් ඇතුළෙන් ප්‍රකට වෙනවා දියුණු වෙනවා සති ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය ඔය වගේ පංච ඉන්ද්‍රිය මේ පඤ්ඤා ඉන්ද්‍රිය කියනවා මේවා දියුණුනා මේ සතිය දැහැ ගන්න ඕනේ අර තීන මිද්දේ බලය අපිට එහෙම ගත්තා කියලා කවුරුහරි පොඩ්ඩක් කියලා එතකොට භාවනාවක් කරනවා එතකොට නිවර්ණය එතෙන් නෑ යටපත් වෙලා මොහොතකට නමුත් සතිය දුර්වල වෙන හැටි මොකද මේ දින විත්තේ ජය ගන්නවා. ආය ආය සතිය ජය ගන්නවා. ඔහොම ඔහොම ඔය සටන යනකොට අපි දකින්න ඔහොම ඔහොම වෙනවා. ඔළුව කඩා වැටෙනවා ඔහොම වෙන්නේ ඔක තමයි. ඕක තමයි මේ කියන්නේ. ඉතින් එයා දැනගන්න ඕනේ මේ මෙතන මේ මත් වෙලා තියෙන්නේ හරියට භාවනාව දැන් දැනකට ඇවිදින් තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. දියුණුත් වෙලා ඔව් නමුත් ජය පිටිගමන් තියෙන විදිහ ජය ගන්නවා පිටිගමන් සතිය ජය ගන්නවා ඒක සතියෙන් සිදු වෙනකොට භාවනාව තීන විද්‍ය ක්‍රියාත්මක වෙනකොට නිින්ද. දැන් සතිය වෙනකොට හැරෙනවා තීන විද්‍ය වෙනකොට නිින්ද යනවා. ඉතින් ඕක තමයි කියන්නේ ගැස්ුණා කියන්නේ. ඒ වගේ එයා දක්ෂ වෙන්නේ ඉතින් ඒවලම නැගිටින්න නැහැ අස්ථාරින්. ලේසිම විදිය ඒක අරව ගන්න ලේසිම විදිය දැන් අපිට මේක එහෙම ගැස්සියයි හිටියක් කමන්නේ කියලා නෙමෙයි. එහෙම ඉන්න එපා. දිනු වෙන්නේ. අස්ථාරින් ඉන්න. ඇස් අරගෙන ඉඳලා ටිකක් වෙලා ආයෙ භාවනා කරන්න. එතකොට අඩු වෙයි. එක විදියක්. එහෙමත් අඩු වෙන්නේ නැත්නම් නැගිටින්න සක්මන් කරලා ආයෙ වන්න. කොහොම එතන පන්නන්න. නැත්නම් මේ උගුලට හැමදාම අහුවෙන. හැමදාම මේකටම වෙනවා. ඒක කඩා ගන්න ඕනේ ඉක්මනින්. කඩා ගන්න පුළුවන් සක්මන්ට මාරු වීමෙන් ඉඳගෙනම ඉන්නවනේ ඇස් අරගෙන ඉන්න ටිකක් වෙලා. ඉතින් දැන් ඉරියව් වෙනස් කරන්න. ඒ වගේ මොකක් හරි බහුත්ක වෙනසක් කරලා ආයෙ භාවනා කරන්න. එතකොට මේ ගැටගන්නේ. ඒකයි කරන්නේ. ඒ හැමෝටම මේවා ඉන්න පුළුවන් ඈ. මුගක් කල් භාවනා කරා ප්‍රවීණයකට එන්න පුළුවන්. ඒක කියලා ගැටලුවන්නේ. ඒ වුණත් ඒ කාලෙදි කරන්නේ. දැන් කොයි කොදේ කොයි දේ වුණත් ඔයගොල්ලන්ට ඕන විදිහට ස්ථිරව තියෙන්නේ මේ භාවනාවේ හැමදාම වෙනවා. අද හොඳට කරන කෙනා හිත බිඳුව වෙනවා. ඒවා දැනගෙන ඉන්න ඕනේ. අනේ මට ඉස්සෙල්ලම භාවනා කරන්න හැකි දැන් පිරිහිලා කියලා හිතන්න එපා. ඒක හැටි කියලා හිතන්න. එහෙම වෙනවා. ඉතින් ප්‍රශ්න නම් එච්චරයි අහලා තියෙන්නේ. වෙලාව කීයද දෙකයි. ඔව් ඔයගොල්ලෝ තව තුන විතර වෙනකම් භාවනා කරලා දැන් අපි සාකච්ඡා කරගෙන ආවනේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල කාරණා ගොනු දෙකක් අපි බලමු අද දවසේ ඉතුරු ටික ප්‍රධාන ටික කතා කරලා දෙන්න. තුනට එන්නේ නැහැ. කවුරු හරි කුජලික මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙන භාවනා සම්බන්ධ මම ඉන්නවා මේ කාමරේ ඇවිල්ලා කතා කරන්නේ. ඒ කියන්නේ එලක් අයට දැන් ගැටලු සහගත වෙන්න පුළුවන් නේ කරගෙන යන්නේක. කියන්නත් බැරි වෙනවා, අහන්නත් බෑ. මේ එහෙම අය ඉන්නවනම් ඒක निराකරණය කරන්න ඒකට දීසි. නැත්නම් කරගෙන යන්න බෑ.